මනුස්සේසු තේ ජනාපාරගාමිනෝ අථායන් ිතරා පජාතිරමේවානුධාවති යේ චකෝ සම්මදක්ඛාති ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනාපාරමිස්සන්ති මච්චු දෙයං සුදුත්තරං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තියාගත්තේ ප්‍රසිද්ධ නැත්නම් ධර්ම දේශනාව සඳහා මාතෘකාව ලබා ගැනීමදී ප්‍රසිද්ධ පොතක් වෙන ධම්මපදයේ පොතේ. ඒ ධම්මපදයේ පොත බෞද්ධ පොත් වලින් වැඩියෙන්ම විවිධ භාෂාවල් වලට පරිවර්තන වෙච්ච පොත කියලා කියන්න පුළුවන්. ඒ වගේම මුළු ත්‍රිපිටකයේම තියෙන ධර්ම ගාථාවලට නංවලා ගාථාවක් වශයෙන් සම්පීඩන වෙච්ච පුංචි පොතක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම සම්‍යක් දෘෂ්ටිය පෙන්නකොට ඒකේ තියෙන කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය පෙන්නන ඒක සඳහා ඉල්ලවිච්ච පොතක් කියන්න පුළුවන්. ඉතින් ඒකේ අපි දන්නවා විවිධ වර්ගයට තේ රාශියක් රැස්ලා තිනවා. ඉතින් මේ කියන කතාවත් නැත්නම් මේ කියන කතා ප්‍රවෘත්තියත් පඬිත වර්ගයට තේ සංග්‍රහ වෙලා තියෙන ગાථා දෙකක්. ඉතින් මේකේ ලස්සන නිදාන කතාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ කතා තේරුම් අරගන්න පහසු වෙන විදිහ නිදාන කතාවක් තියෙනවා. ඒ සරුවච්චන් වහන්සේගේ ශාසනයේ බුද්ධ ශාසනයේ සජීවීව වැඩ ඉන කාලේ අවුරුදු 45ක් ගත වුණා කියලායි පොත්වල සඳහන් වෙලා තියෙන්නේ. ඒකේ පළවෙනි අවුරුදු 20ට කියන්නේ පූර්ව බුද්ධ ශාසනය කියලා. පස්චිම දෙවෙනි කොටසට කියන්නේ පස්චිම බුද්ධ ශාසනය කියලා. ඒ පූර්ව බුද්ධ ශාසනයේදී සරුවචනවාසී නීති පනවලා තිබුණේ බාරගත ස්ථාන තිබුණේ නැහැ. ආචාර්ය ප්‍රචාරය પરම්පරාවල් තිබුණේ තනි තැනට යමින් මේ තමන් වාචික පණිවිඩේ ලෝකයට ලබා දෙමින් තමයි ගත කරේ. දෙවෙනි කොටසට එනකොට සීනාසන බාර ගැනීම, ස්ථාන බාර ගැනීම, ගුරු ශිෂ්‍ය પરම්පරාවල් උගන්වීම, විනය නීති පැනවීම ආදී වශයෙන් ගොඩක් යම් යම් නැත්තම් සංවිධාන වෙන්න පටන් ගත්තා. ඒක සඳහා ගොඩක් උදව් වුණේ මේ සවැත් නුවර ජේතවනාරාමයේ වගේ බෞද්ධ මධ්‍යස්ථාන හැදින්න. ඉතින් සරුවචන් වහන්සේ ගොඩක් වෙලාවට රට පුරාම චාරිකාවේදීලා පස් කාලයේදී බොහෝ විට එක්ක පූර්වාරාමේ එහෙම නැත්නම් ජේතවනාරාමේ වැඩේ. විතර අවුරුදු 25ක්ම ගත කරලා තියෙනවා. ඒ නිසා කවුරුත් වගේ වස් කාලයේට ਸਰවචනාංශයේ මේ දෙපොලේ ළඟ ළඟ තියෙන ස්ථාන දෙකෙන් කොහේ හරි වැඩ කරන බව වැඩ ඉන බව දන්න නිසා කවුරුත් වගේ බණක් අහන්න අපේක්ෂාවක් ඇති කරන කටයුතු කළා. ඉතින් මේ උනුත් සවැත් නුවර තමයි ඒකෙන් වැඩිම පරෝජන ගත්ත නගරය. ජේතවනාරාමේ තමයි ਸਰවචනාංශ අවුරුදු 20ක් විතර වගේ වසසුක ස්ථාන. ඉතින් මේ නිසා නිතර සවැත් නුවරට ජේතවනාරාමේ සංඝයා වහන්සේලා බුදුහාමුදුරෝ පින්නපාතවයි. ඉතින් කවුරුත් වගේ දකින්නවා මොකක්දෝ සාසන සිටියාවක් මේකේ සිද්ධ වෙන බව. ඉතින් මෙහෙම සවැත්නුවර මේ බුදුසුවඳ ධර්මය සංඝයා දකක ඉන්නකොට ඒ සවැත්නුවර තිබුණු එක වීදියක හිටපු වෙලෙන් දෙකට අදහසක් මතුනාලු අපි අපේ තවත් නුවර මේ ඉන්න වීදියේ ඉන්න ඔක්කොම එකතු වෙලා සරුවච්චන් වහන්සේට දානයක් දුන්නොත් හොඳයි කියලා. ඉතින් මෙයා මේ වෙළඳ සංගමයක් තියෙන වෙලාවේ අදහස ඉදිරිපත් කරපුවාම කවුරුත් වගේ වෙලෙන්දෝ ඒකට කැමති වෙලා තියෙනවා. ඊට පස්සේ ඇත්තෝ ඒ ඒ වෙලෙන්දෝ තම තමන්ගේ ගෙවල් වල ගිහිල්ලා අපි මෙන්න මෙහෙම යෝජනාවක් සභාව ඉදිරි කරගත්තා කිව්වහම කවුරුත් වගේ සම්බන්ධ වෙලා සන්තෝෂ වෙලා තියෙනවා ගෙවල් දොරවල් හිටපු අඹදරුවෝ. ඉතින් මේ අනෝ ඒ ඇත්තෝ දවසක් වෙන් කරගෙන ඒ සවැත්තුරේ පින්න පාති සංඛ්‍යා වඩින්න අවශ්‍ය නැහැ අපි දානයක් දෙනවයි කියලා ලිප් බැඳලා ගිනි මොලවලා දානෙ උයලා ඉතින් ඔක්කොමලා වගේ දානෙ උයාගෙන ශාත්නට එකතු වුණා. ජමා විශාල සෙනගක් මේ දාන කටයුතුට සම්බන්ධ වෙච්චාම අර මුල් වෙලෙන්දට නැත්නම් මේ සංවිධානය කරපු ප්‍රධාන සංවිධායකයන් හිතනලු කාගෙත් ලැබෙන මේ දානීය සඳහා ලැබෙන සහයෝගය මේ දානීය අනුමೋದනයෙන් පස්සේ ඉවර වෙනවා මේ තරම පිරිස ඇත්තටම කැමති නම් අපි අද මුළු රාත්‍රියම මේ පරිත්‍ති ඉන්නේ කියලා බණ ටිකක් අස්වන්න ලැබුණොත් හොඳ නැද්ද කියලා ඒ කියන්නේ මේ පින්කම දාණයෙන් හමාර කරන්නේ නැතුව දිගට ගෙනියමු කියන අදහස පහළ වෙලා තියෙනවා. ඉතින් එයා Tamanට වැඩියෙන්ම උදව් කරන කීප දෙනෙකුට මේ Tamanගේ අදහස හෙලි කරනට ඒ ඔක්කොමලා කියලා තියෙනවා. මේ වගේ වැඩකට ඔබතුමා තමයි නායකත්වය ගන්න ඕනේ. නායකත්වය ගත්තේ නැත්නම් මේ පිළිස දැන් ආයෙ ගෙදර ගියාම මානසිකාරයක් පවතින්නේ කෙවල් දොරවල් වැඩවලට හිත යෙදෙනවා. ඒ නිසා අදහස ක්‍රියාත්මක කරන අපි කැමතියි කියන්නේ. ඉතින් අහන අනේකනාගේ සහයෝගය ලැබිච්ච නිසා මේ ප්‍රධාන වෙළඳ මාත්‍යා දැනුම් දීමක් කරලා තිනවා. අපි දැන් ඊදවල් වලට ගිහිල්ලා වැඩ කටයුතු ඉවර කළා. හැන්දෑවේ 6 වෙනකොට සියලු දෙනාම නැවතින්න අපි අද හැවතහා ඉඳලා හෙට උදේ 6 වෙනකන් බණවර තුනක් පවත්වනවා. ඒ නිසා සියලුම දෙනා මේ ඇති කරගත්ත පින් අදහස දිගට පවත්වා ගැනීම සඳහා සහයෝගය දෙන්නේ කියලා. ඉතින් මේ අනුව ගෙදර ගිය පිරිස් හැන්දෑවේ පළවෙනි බණවරට එනකොට සවැත්නුවර ජේතවනාරාමෙ ඉඳ නැහැ. මේ වගේ ශාලාවෙ ඉඳ නැහැ. ඉතින් පිරිස එළියෙත් වාඩි වෙලා විශාල පිරිසක් බණහන. ඉතින් එතකොට ඒ ශාස්ත්‍රණ හිටපු සංඝයා දැක්කා. පළවෙනි බණවරට හැන්දෑවේ 6 ඉඳලා රෑ 10 වෙනකොට සෙනඟ ඉඩාරවන්න නැත්තරම් සෙනඟ. මෙහෙම පළවෙනි ස්වාමීන් වහන්සේ වැඩලා තින්තුස් තුන්තිස් පැයි බණ කියලා මේවට කියන්නේ. තුන් යාමේට බණ තුනක් කියනවා. පළවෙනි බණ ඉවර වෙනකොට මේ පිරිස හිටපු උගක්ම තෘෂ්ණාවාදික පිරිස් යතන කල්පනා වුණාලු දැන් මේ මේ වැඩ කරගන්න තියෙනවා. අසෝලමාව හම්බෙන්න එනවා. මං අසෝලාට ඉන්නම් කියලා කිවිසගෙන තියෙනවා. ඒක නිසා තවදුරටත් බණ අහන්න හිටියොත් මේක ඒ ගිවිසගත්ත දේවල් කරගන්න බැරි වෙනවයි කියලා ළඟ ඉන්න අය කනට කොඳුරලා ඕගොල්ලෝ එනම් බනහන්න අපිට දැන් ගොඩක් වෙලා ගියා අපි යනවයි කියලා අර හන්ද 6ත් 10ත් අතර තියෙන කාලේ පළවෙනි බණ වරේදී පිස සෑහෙන පිටසක් කන්නේ කියලා. එතකොට ශාලාව ඇතුලේ ඉඩ ඇයි ඇති වෙලා පිරිස ඇතුලේ වාඩිලා දෙවෙනි බණ වර පටන් ගත්තාම 10 ඉඳලා පාන්දර දෙක වෙනකම්. එතනදී කුකුල් කේන්තිකාරයින්ද තරහ ගිහිල්ලා මේවා පිංකම් කරන්න ගියාම බැඳගෙන කරනවා දැන් ඊයේ රැත් ඉවරයි දැන් අදත් ඉවරයි දැන් හෙටත් බිස්නස් කරන්න හම්බ වෙන්නේ කියලා ඒගොල්ලෝ කාටවත් කියන්නෙත් නැතුව සලුව ගසා දාලා නැගිටලා ගියලු යන්නේ. ඒතර පාන්දර දෙක වෙනකොට ශාලාවේ හොඳටම ඉඩ. නතරලා හිටියේ නාකි ටික විතරයි. එතන ටෝච් එකේ ගේන්න බැරිච්ච කට්ටිය නා හිටියා. ඉතින් ඒගොල්ලෝ ශාලාව පිටිපස්සට ගිහිල්ලා බුදියා ගත්තලු. අර බණ කියන්න ආර්දනා කරපු ස්වාමී මේ වෙළඳ මහත්තයාත් අර කිට්ටියෙන් උදව් කරපු කට්ටියත් හිටියවන්නම හිටගෙන අර පාන්දර බණවරේදී වනානවා. ඉතින් සංඝයා වහන්සේලා ඇවිල්ලා බලනකොට මේ තුන් යාමේට ඇතිවෙච්ච මේ වෙනස හොඳටම කැපිලා පේනවා. පළවෙනි යාමේ ඉදාරවන්ට ඉඩ නැහැ. දෙවෙනි යාමේ වෙනකොට යම් ප්‍රමාණයක් ඉඩ තියෙනවා. පාන්දර වෙනකොට අර ආරාධනා කරපු තුන් හතර දෙනා විතරයි අනික් කට්ටිය මෝහයට යට වෙලා නිදිමතයි. ඊට පස්සේ ඉතින් ඒ බණ කතාව විතර ඉවරයි. සංඝයා පහුවෙන්දා පුරුදු පරිදි දානේ මේ පින්නපාතේ වැඩිලා ඇවිල්ලා දානේ වළඳලා මේ වගේ මත් දානේ අර ධම්සභා මණ්ඩලයේ එකතු වෙලා කතා කර කර හිටියා. ඊයේ බලන්න මේ පින්කමක් වෙච්චාම ඒවට පිරිසක ලැබෙන සහයෝගය හැටි කියලා කතාකට ඉන්නකොට සරුවච්චන් ආංශේ ගන්ධකෙලියේ ඉඳගෙන කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකේදියා බලනකොට මේ එතන මෙහා පැත්තේ බණ මඬුවේ සංඝයා වහන්සේලා මේ කරන සාකච්ඡාව දෙබස ඇහිලා සරුවච්චන්සේ වඩිනවා ධම් සභා මණ්ඩපයේට. ඉතින් ඒකෙදී අටුවාචාර්යන් වහන්සේලා මතක් කරලා තියෙනවා සංඝයා එහෙම ධම් සභා මණ්ඩලේ එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනකොට ਸਰවචනාංශිත ආසනේ පණවලා තමයි ඒගොල්ලෝ සාකච්ඡා කරන්නේ. ඉතින් මේ වගේ තියෙන තත්වයකදී ਸਰවචනාංශේ වඩනකොටම සංඝ නැගිටලා ਸਰවචනාංශික පැමිණීම සාදරයෙන් බාර අරගෙන වන්දනා කරලා එකත් පසක වාඩි වෙනවා. වන්දන පස්සේ ਸਰවචනාංශෙන් අහනවා මහණනි මම එනකොට කුමන කතාවකද හිටියේ? මගේ පැමිණීම නිසා මොකද්ද අඩාල වෙච්ච කතාව කියලා. එතකොට සංඝයා වහන්සේ නමක් කියන අවසරයි ස්වාමීන් වහන්සේ අපි එහෙම වැරදි දෙයක් කතා කරා නෙවෙයි ඊයේ මේ ශාලාවේදීම වෙච්ච වැඩේ අපි මේ කතා කරේ හැන්දෑවේ ඉදා උරන්න බැරි තරම් සෙනග මධ්‍යම යාමේ වෙනකොට ආසාවල් වලට පරිසර කට්ටිය ගියා මධ්‍යම දාමේ හමාර වෙනකොට ද්වේෂයට පරිසර කට්ටිය ගියා පාන්දර වෙනකොට මෝහයට පරිසර කට්ටිය නිදාගත්තා තුන් හතර දෙනයි මේ බණ අහලා බණවර තුන ඉවර වෙනකන් අහගෙන හිටියේ කියලා ਸਰවචනන්සට මේ වෙච්ච සිද්ධිය අස්පනාවට වෙච්ච සිද්ධිය සඳහන් කරනකොට ਸਰවචනන්සේ සඳහන් කරනවා අප්පකා තේ මිනිස්සේසු තේ දන පාරගාමිනෝ අතායන් ිතරාපජා තිරමේවානු ධාවති මේ මනුස්ස ප්‍රජාවේ ඊටාම සුළු පිළිසයි අල්ප අපකාතේ මිනිස්සෙසු. ඊටාම සුළු මිනිසු කොටසයි මේ සංසාරේ ගොඩ වෙන්නේ. පාරගාමිනෝ කෙලවරට යන්නේ. අධායන් ඊතර අපජා. වැඩි පිරිසක් මහා ඊතර ප්‍රජාව තිරමේවානු ධාවති නපුරු දීවැලකට බැහැලා දිවර කපාගෙන සුළු පිටිසක් පණේපා කියලා පීනලා ඒකට යන අතර විශාල පිරිසක් වතුරට බහින් නැතුව ගොඩ දම්බි ගහනවා ගොඩ පීනනවා. ඒක තමයි ලෝකේ චිත්‍රය. වතුරට බහපු කට්ටියට තමාට උපදෙස් දෙනවා. ඔහොම නෙවෙයි පීනන්නේ මෙහෙමයි කියලා මේගොල්ලෝ ගොඩ ඉඳගෙන පීනනවා. ඕක තමයි බුද්ධ ආගම කියලා කියන්නේ. ඉතින් ඕක මං හිතන්නේ අපිත් ওই ගොඩ හිට පිරිස හිටියද වතුර හිටිය පිරිසක් දන්නේ අපිත් ඉන්න ඇති කොනකට. මේක දකින්න සරුවච්චන් වහන්සේ හිතෙන්නේ නිකන් මේක දැකලා අර ගොඩදමි ගහන පිරිසට උපහාසයක් ගොඩදමි ගහන පිරිසට පහත් කළ සැලකීමක් මේකේ හොවා දක්වන්න හදනවා වගේ නමුත් ඒකට වෙනස් කතාවක් මේකේ තියෙන්නේ සර්වචනාංශේ පෙන්නනවා යේචකෝ සම්මදක්ඛාතේ ධම්මේ ධම්මානුවත්ති ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනාපාරමේසන්ති මච්චු දෙයයන් සුදුත්තර මේ විදිය සමාජයක විශාල පිරිසක් අනුකරණය කිරීම හරහා හරියට වැඩ කරන පිරිස වතුරට බහැලා පිනද්දි මේගොල්ලෝ ගොඩ දම්බි ගන්නවා මෙහෙව් ලෝකෙක යම් පිරිසක් දසුරු කොටසක් හරියට මේ සංවිධානය කරපු ඒ වෙළඳ නායකයා වගේ අට උදව් කරපු කීප දෙනා වගේ හිටිවන ඉඳගෙන මේගොල්ලෝ බණ අහනවා ඒ සුළු පිරිස ධර්මයේ අණුව ඇහෙනදී අණුව ධර්මයට අනුවර්තනෙ වෙලා ඒ සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා පුරනවා තේ ජනා පාරමිෂන් ඒගොල්ල තමයි මේ ගැඹුරු ගැඹුරු දීවල කපාගෙන මේ මාර රාජ්‍යයෙන් එගොඩ වෙලා ඒ ශාන්ත සුන්දර තත්ත්වයටපත් වෙන්නේ කියලා. ඉතින් මේ බුදුරජාණන්සේගේ ප්‍රකාශයෙන් කෙරෙන්නේ බොහෝ දෙනා හුදු ආගමට ලක් වෙලා අනුකරණය කරමින් ගත කරද්දී සුළු පිරිසක් ඒකේ කියවෙන දේ කරලා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අනුගමනය කරලා ඒ ඇත්තෝ ඒ කොට වෙනවා. ඉතින් මේකෙන් බුදු කෙනෙක්ගේ ප්‍රධානම දර්ශනය පෙන්눔 කිරීම වෙන්නේ මේ සුළු පිරිසකගේ තියෙන ගුණය හුවා දක්වන එක මිස බොහෝ දිනාට උසුළු උසුළු කිරීම නෙවෙයි. බුදුජානනාංශයට කියන්න ඕනේ කාරණාව ඔව් විශාල පිරිස අනුගමනය කරන්න ගියොත් අපිටත් ගොඩ දමි ගහන්නයි වෙන්නේ. වැඩි වෙනකොට ඕනෙම සමාජයක ඊටාම් පොඩි පිරිසක් නායකත්වය අරගෙන අනිකුල් විවිධ රාග කාරණා, ද්වේෂ කාරණා, මෝහ කාරණා ඉදිරිපත් කරගෙන කරට ගියාට ඒ සංවිධානයේ බාරගත්ත පිරිස, ධූරයේ බාරගත්ත පිරිස ධූර නික්ෂේප නොකර කරාරින් නැතුව දිගට පවත්නවා. ඒ ඇත්ත විතරයි මේ ශාසනිකින් වැඩ අරගන්නේ. ඒ නිසා අපිට අද වෙනකොට සාසනෙ පිළිලා කියලා කියන්න බෑ මොකද එදත් මේ දර්ශනෙම තමයි තිබිලා තියෙන්නේ. බුදුහාමුදුර වැඩ කරනකොට නැත්තම් බුදු මුඛයකට ශ්‍රී මුඛයට මේ වගේ ගාතාවල් ඉදිරිපත් වෙන්නේ එදත් තිබිලා තියෙන්නේ මේකයි. ඒ නිසා මේක දන්නේ නැති ඇත්තෝ එතන මේ ශාසනයක ධර්මික ගැඹුරු දන්නේ නැති ඇත්තෝ මේ බෞද්ධ රාජ්‍ය හදන්න ලෑස්ති වෙනවා. මේ ශීල දෙනා බුද්ධාගම් කරවන්න ලෑස්ති වෙනවා. මේ ඔක්කොමලා භාවනා කරවන්න ලෑස්ති වෙනවා. මේ ඔක්කොමලා සදාචාර සම්පන්න කරවන්න ලෑස්ති වෙනවා. මේ සංසාරය කියලා කියන්නේ මොකද්ද කියලා ගැඹුරු දන්නේ නැති ඇත්තෝ. නමුත් දන්න කෙනා දන්නවා මේ වැල යන පැත්තට මැස්ස ගහලා මේ යන හරියට වැඩ කරන කීප දෙනාට අත දෙනවා නම් ඒක තමයි ඵලයක් ඇති වෙලයි. අර බොහෝ සෙනගත් එක්ක ඒ කටයුතු කරන්න ගියාම ගලක් උඩ වපුරනවා වගේ ඒ ඇට පැලවෙන්නෙත් නැහැ. ඒ පැලේ මල් පල ගන්නෙත් නැහැ, ගෙඩි හට ගන්නෙත් නැහැ. නැත්නම් ඔක්කොම කරන අතරේ සුළු පිරිසක් ඉන්නවා. මේ දීවැල කපාගෙන යන අය ආන්නේ පිරිසට ධෛර්යය දීලා උදව් කරන එක තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා කරන්නේ. ඊට පස්සේ ධර්මේනුත් කරන්නේ එකයි සංඝයා කියන්නේත් ඒකයි. ඒක නිසා අපි මේ ශිළු දිනාම නිවන් දක්කන්න හදනවා කියන කතාවත් එහෙම නැත්නම් මේ ඒ වැඩේට පිම්පිටිච අපි නැත්නම් මම මේ වැඩේ කරන්න ඕනේ කියන කතාවත් දකින්නකොට පිටින් පේන්නේ පුළුවන් ඇත්තෝ පෞද්ගලිකව නිවන් දකින්න හදනවා පොදු ඇත්තෝ ගැන නොසලකා ඉන්නවා කියන. නමුත් ਸਰුවඥ මතය නැත්නම් ਸਰුවඥාන්සේ ඒකට දක්වන ප්‍රචාරය දිහා බැලුවොත් බුදුචාන් වහන්සේ බොහෝ දෙනා විශ්ේ මහන්සියෙන්ද ගිහිල්ලා නිකන් වෙහෙස වෙන්නේ ඒ වගේම මේගොල්ලත් එක්ක විරුද්ධ වෙන්නෙත් නැහැ. ඒකට කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. ඒගොල්ලෝ හැන්දෑවේ 6 ඉඳලා 10 දක්වා කරනකොට යම් යම් රාග අරමුණු දනවලා පිරිසෙන් නැගිටලා යන එක බුදුජානක පුංචකල සලකන්නේත් නැහැ. ඒගොල්ලන්ට ගින්නලා නඩුහලා දඬුව කරන්න යන්නෙත් නැහැ. ඒ අත්තන්ගේ ස්වභාවය ඒක තමයි. ඒකට විරුද්ධ වීම බුදු කෙනෙක් කරන්නේ. ඊට පස්සේ මධ්‍යම යාමයේ නුරුස්නාගති ඇති ඇත්තෝ හිත නරක කරගෙන සලුවක සාදාගෙන නැගිටලා යනවා. ඒකට හිත නරක කරගන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ පාන්දර යාමේ ඉචුල්ලා තිනත් මොහේට යට වෙලා නින්දරපත් වෙනවා. ඒකට දොස් කියන්න ඕනෙත් නැහැ. ඒ කොයි දේ දොස් කරන් කියනන ගියත් අපි මේ කොහිදෝ ඉන්න කෙනෙක් තරහ කරගත්තා වෙනවා. අන්නේ කවුරක්වත් තරහ නොකර ගන්න ක්‍රමේ තමයි අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ. මේකට කියනවා අපන්නක ප්‍රතිපදා කියලා පාළි. ඒ අපන්නක ප්‍රතිපදාවේ තියෙන්නේ ඒ වෙලාවේ හැටියට අතහිත දිය යුතු සුළු පිරිස තේරුම් අරගෙන ඒ පිරිසට අතහිත දීලා තමනුත් හිත දහිතිය කරගෙන ඉදිරිය බලනවා වෙනුවට කරන බැරි පිරිස් බහුජනයා විෂයෙහි අදහස් ප්‍රකාශ කරන්න ගිහිල්ලා වෙහෙස වෙන ගතිය පඬිතික් කරන්නේ ඒකට තමයි මේ සාමීච ප්‍රතිපන්න කියලා කියන්නේ. අපි පවතින සාමීචේ ඉඳලා කටයුතු කරනවා. ඒ සාමීචේ යන්නේ බුද්ධ ආගමට නම් ඒක හොඳයි කියලා නිකන් ඉන්නේ. ඔක්කොම ඔක්කොම භාවනා කරන්න හිතන්නේ නැහැ. ඒ සාමීචේ ඉන්න කට්ටිය කරන්නේ සීල නම් ඒක හොඳයි. ඒ සාමීචී වශයෙන් සම්මුතිය වශයෙන් බහුතන මතයේ තියෙන භාවනාවට නම් හොඳයි. නමුත් දැනගන්නවා මේ වගේ ගැඹුරු ශාසනයක ඒ සියලු දිනාට මේ උත්කෘෂ්ඨ දේවල් කරන්න බෑ. ඒක නිසා ඒ කරගෙන යන වැඩ කිසි දෙයකට විරුද්ධ නොවි තමන්ගේ වේගය රකින්න ඕනේ නම් තමන්ගේ ගුණාත්මය රකින්න ඕනේ නම් තමන්ට අසේවනාච බාලාණං කරන්න ඕනේ නම් තමන්ට පණ්ඩිතාණංච සේවනං කරන්න ඕනේ නම් ඒ සීමිත සත්පුරුෂ පිරිස තීරුම් අරගෙන ඒ පිරිසගේ රුචර්චකම් වල හැටියට තමන් හැඩ ගැහිලා Taman මේ සත්පුරුෂ ආශ්‍රය ගන්නව වෙනුවට මේ බහුජන මතයට අහුම්කම් දෙන්න යන්නේ බහුජන මතයට අහුම්කම් දෙන එක නා කවදාකවත් ගොඩ එන්නේ නැහැ. ඒ මොකද ඒ බහුජනයා කාමෙටමයි ඇති. ඒක කවදාකවත් නැහැ බෑ කියන දෙයක් නැහැ. ඒක නිසා කෙනෙක් තමයි යාළුවෙක් මිත්‍රෙක් හොයනකොට තමන්ගේ ජීවන රටාව හොයා ගන්නකොට තමයි සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා හොයා ගන්නකොට මෙන්න මේ වගේ උපමාන එතන මේ වගේ ලක්ෂණ දිගේ කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ ජේතවනාරාමේ එදා තිබුණු ස්වරූපයමයි අද ලංකාව බැලුවත් ඕමානේ බැලුවත්. ඒ නිසා ඒක පිළිබඳ හිත නරක කරගන්න නැතුව අපිට තියෙන සීමිත ඉඩක්, සීමිත කාලයක්, සීමිත ශක්ති ප්‍රමාණයක්, අන්නේ ශක්ති ප්‍රමාණය වැඩියෙන්ම පොහොර තියෙන සරු පොළේ හදනවා මිස මේ නිසරු පොළවල් එක්ක පොළවල් එක්ක ගැටෙන්න ගියොත් වෙන්නේ අපිටත් අකාලේ නැහින්දා. ඒ නිසා ඒ නිසරු පොළේ වැඩ කරන අය යමක් කරලා පිංකම් කිරීමට උත්සාහ කරනවා. සරු පොළේ වැඩ කරන අය අකුසල් නොකර ඉඳලා අරට වැඩි කුසල් කරගන්නවා. මේ දෙක තේරුම් කළ දෙන්න ඉතාමත්ම අමාරුයි. අපිට ලේසි අපිට පුළුවන් දේ තමයි අර දේ මේ දේ කරලා මේ පිංකම් කියන වචනයට සම්බන්ධ කරගෙන මම අරක කරා මේක කරා කියලා රැස් කිරීම කරන එක. ඒක මේ සංස්කාර වලට තව වචනයක්. රැස් කරනවා පිංකම් රැස් කරනවා. අර සුළු පිරිස කරන්නේ එහෙම නැත්නම් ඒ ගඟ දිගේ ඉහළට පිටස යන පිටස කරන්නේ පවු නොකර සිටීමේ හැකියාව බලනවා විතරයි. ඒගොල්ල පිංකම් හොයන්න යන්නේ නැහැ. පිංකම් කරන අයට විරුද්ධව මොකුත් නැහැ. ඒක නිසා එහෙම කෙනෙක් පවු නොකර සිටීමේ තියෙන අවස්ථාව නැත්නම් ශික්ෂාවට තියෙන අවස්ථාව හික්මීමට තියෙන අවස්ථාව බලනවා මිසක් කවදාවත් පිංකම් කරන්න තියෙන අවස්ථාවල් බලන්න යන්නේ ඒක බොළඳ වැඩක් බව ඒක ළමා වැඩක් බව තේරුම් ගන්න. ඉතින් එතකොට කියනකොට මේ වචනේත් කියලා යන්න ඕනේ. පිංකම් කරනවට වැඩිය නරකම වැඩි තමයි පව්කම් කරන එක. ඒක නිසා මේ පිංකම් කරන්නේ නැහැ කියලා පව්කම් කරන්න උනන්දු කරන කතාවක් නෙමෙයි. නමුත් පිනට වැඩිය සරුදේ තමයි පව් නොකර සිටිය. ඉතින් අපි සංසාරේ අපිත් ඉඳ තිති සම්නු විදියට අපිත් ඉඳ ති බ්ලේච්චෝ වැද්දෝ විදියට අපිත් ඉඳ ති පවේම ගැලිලා ඉතින් එහෙම ඉන්නකොට තමයි මේ ශාසනයක් හම්බෙලා අපි මේ පිං පව් තේරුම් අරගෙන පවාතරීමේ අදහසින් අපි පිනට බහිනවා. ඒක සාදු සම්මතයක හොඳයි. පව් කරන වෙනුවට පිංකම් කරන එක හොඳයි. හොඳ නරක දෙකෙන් අපි හොඳ දේ තෝරන් ගන්න ඕනේ. ඒකට අපි මිනිස්ය වශයෙන් අපිට පරිණාමයේ ඉඩක් ලැබිලා තියෙනවා. බල්ලෙක් වෙලා ඉපදුනා නම් මීයක් දකින්නකොට අපිට සිල් රකින්න බෑ. එහෙම නැත්නම් මාළුවෙක් වෙලා ඉපදුනා නම් පොඩි මාළුවා පණ පිටින් ගිලින්නේ නැතුව අපිට ජීවත් වෙන්න බෑ. නමුත් මිනිස්සෙක් වුණාට පස්සේ අපිට දුසිත ජීවිතේ, සුශීල ජීවිතේ කියලා දෙකක් තියෙනවා. ඒකේ මේ දුස්චරිත නතර කරලා සුචරිතයට කියනවා නැත්නම් පව නතර කරලා පින්නට යනවා කියන එක සාදු කියනෝනේ. මේ පිරිස් දිහා බලනකොට ඒ අතින් හරිව සාර්ථකයි. ඊට පස්සේ ඒ පින්පව් දෙකෙන් පිනට ඇවිල්ලා නැත්නම් කුසලයට ඇවිල්ලා කුසලයෙන් අධි කුසලේ තෝරනකොට හොඳ නරක දෙකෙන් හොඳ තෝරාගෙන හොඳින් වඩා හොඳට යනකොට අපි කොච්චර මන්දගාමීද කියලා බලන්න. හොඳ නරක දෙකෙන් හොඳ තේරීමේ කියන ලකුණු විභාගයෙන් නම් අපි දෑයෙන්ද සමත් වෙලා තියෙනවා. නමුත් වඩා හොඳ තේරීමේදී අපි ඉදිරිපත් කරගන්න නිදහසට කරුණු වල තණ්හා මාන දෙක හොඳට තණ්හා අවිජ්ජා දෙක හොඳට පේන්න තියෙනවා. අපිට මෙච්චර වටින ප්‍රස්තාවක් හම්බෙලා තියෙද්දි අදි කුසලේ කරන්න අපි මේ කුසලය කුසල කිරීම නිදහසට කාරණාවක් කරගෙන අදි කුසල නොකර සිටීමේ කටයුත්තට කියන්නේ අද අපිට අධි කුසලයට යන්න බැරි බාධා වෙලා තියෙන අපේ මේ කුසල් කිරීමට තිය ආසාව තමයි. අපේ හොඳ ටික නිසයි අපිට වඩා හොඳ දේ කරගන්න බැරි වෙලා තියෙන්නේ. අපේ හොඳ දේ අපි අතාරින්න කැමති නැති නිසා අපිට වඩා හොඳක් ළඟා කරගන්න තියෙන අවස්ථා නැතිලා තියෙනවා. මේක කියලා දෙන එක බුදු කෙනෙකුට උනත් බරපතල වගකීමක් තමයි. ධර්මයක උනත් තියෙන ගැඹුර තමයි. සංඝයා බැලුවත් සීල බැලුවත් හැම වෙලාවෙදීම අපි කුසලයට හොඳ දෙයට කැමති වෙනවා. ඒක හොඳයි. මේ වඩා හොඳ තිබියදී කුසලයට කැමති වීම හොඳයි කියන්න අමාරුයි. වඩා හොඳ තේ තිබියදී හොඳ දෙයට ගැති වෙන මිනිස්සයා ඒ අමාරු වැටෙන්නේ හොඳ ටික තිරහා තමයි. Taman දැන් දන්න හොඳ ටික අතාරින්න බෑ. ඊට වඩා හොඳක් ඉදිරියදී හරි අන්න ඒකට ඒ ඒ ඒ ඒ මොඩකමට බේත් නැහැ. ඒ තමයි තකතිරුකම කියලා කියන්නේ. ඒ තමයි මොඩකම කියලා කියන්නේ. ඒ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා අපිට මේ ඉදිරියට ඉදිරියපත් වෙන වඩා හොඳ ප්‍රස්තාවල් හැමදාම ඉදිරියපත් වෙයි කියලා හිතන්න එපා. ඒක අපිට මේ කතෝලික මිනිසයා හරි කැමති හැමදාම නත්තල්න. නත්තල් වෙන්නේ අවුරුද්දකට සැරේ. ඒ ආපු වෙලාවේදී ඒ අධිකුසලය එහෙම වඩා හොඳ දෙයට Taman ඉදිරිපත් වෙලා ක්ෂණිය උපයගත්තේ නැත්නම් ක්ෂණ සම්පත්තිය උපයගත්තේ නැත්නම් ඒක ආයේ ලැබෙයි කියලා හිතන්න එපා. ඉතින් මේ වගේ හැමදාම අපිට මේ වගේ පිං පොලකට ගිහිලා පිංකම් කරමින් පිං උතුම් එකතු වෙලා සිල්ලොතුන් එකතු වෙලා ඉන්න පුළුවන් වෙලාවක් හැමදාම හම්බෙයි කියලා හිතන්න එපා. හම්බ වෙච්ච වෙලාවේදී ඊගාවට කළ යුතු අධිකුසලයට සමාදන් වීම අතින් බලනකොට මේ මිනිස්යන්ට ඇස් නැහැ වගේ පේන. අන්ධ භූත ලෝකයක් මේකේ තියෙන. මේක කොච්චර බරපතලද නැත්තම් මේ බරසාරද කියනවනම් ਸਰවචන් වහන්සේ සමහර වෙලාවල් වල මේ දසමාර සීනාවල් නම් කරන වෙලාවල් තියෙනවා. ඒකේ පළවෙනි මාර සීනාව තමයි අපි ඔය දෙවෙනි දුක්ඛාරී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වශයෙන් කියලා කියන්නේ තෘෂ්ණාව තමයි පළවෙනිම මාර්සේනාව. කාමය. කාමාතේ පටමාසේනා කියලා පුත්‍රයන්ාංශයක දේශනා. ဒုတိ ය අර්ථි උච්චති. දෙවෙනි එක තමයි අර්ථිය මේ අර්ථිය කියන වචෙන්ට බණක් කියනවා මගේ ජීවිතේට මං අහලා නැහැ. අර්ථිය කියන්නේ අධි කුසලයට කම්මැලිකම. අධි කුසලයේ තිබියදී මේ ලාමක කුසලයක් අල්ලගෙන උඩ දම දම අධි කුසලයට කම්මැලි වෙලා කුසලය ඉස්සර කරන ගතියට කියනවා අරතිය කියලා. මේ අරතිය දෙවෙනි වෙන්නේ කාමයට විතරයි. ඒක නිසා අපි මේ ගත කරන අවස්ථාව ගැන අපි සතුටු වෙන්න පුළුවන්. අපි අම්මලට තාත්තලට වැඩිය අපි යම් ප්‍රමාණයකට පින් දහම් කරනවා තමයි. ඒ වගේම අපි තිබුණට වැඩිය ටිකක් වැඩිපුර පින්දහම් කරනවා තමයි. නමුත් ලැබිලා තියෙන වඩා හොඳ පින්කම් කරන්න තියෙන ලැබිලා තියෙන අවස්ථාවන් මේවට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ඒ ක්ෂණ සම්පත්තිය උපයා ගැනීම අතින් අපි හිතනවා මෛත්‍රී බුදුහාමුදුර ආපහා මීට වැඩියෙන් කෙරෙයි. එහෙම නැත්නම් මට අසවල් අසවල් දී ලැබුණාට පස්සේ මට වැඩියෙන් හම්බ වෙයි කියලා අපි নানা ආකාර බාහිර දේවල් ඉදිරිපත් කරගෙන අපිට ලැබිලා තියෙන මේ අවස්ථාවේ ප්‍රයෝජනෙ නොගැනීමට කියනවා අපි අරතිය කියලා. ඒ වෙනුවට මේ අරතිය කියන කෙලෙස්ය දැනගෙන ඒ වෙනුවට තමන් සටන් වදිනවා නම් සටන් උපක්‍රම කරනවා නම් සටන් පහට හොයනවා නම් බුදුචානන්සේ සඳහන් කරන්නේ භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහානා රාමෝ හෝති පහාන රතෝ භාවනා රාමයේ ඇති කරගන්න ඕනේ භාවනා කරේ රතියක් ඇති කරගන්න. ප්‍රහාණීය රති රාවණ රාමතාවයක් ඇති කරන ප්‍රහාණ රතියක් ඇති කරන්න ඕන. ඉන්නේ එතකොට අදි කුසලය අදි කුසල කම්මැලිකම නැති වෙලා අපි ඉදිරියට යන්න පටන් අර ගන්නවා. ඒදී මේ භාවනා රාම සහ භාවනා රතිය පහානා රාමතා පහාන රතිය කියන මේ දේ ওই සුපර් මාකට් එකේවත් යනකොට පය වැදිලා බිම හම්බ වෙන දෙයක්වත් නෙවෙයි. ඒක උපයන්න ඕනේ ඒ භාවනාරාමතා භානාරතිය භානාරාමතා භානාරතිය භික්ෂුවක් පිළිබඳව සලකලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා චීවර පිණ්ඩපාත සේනාසන කියන මේ තුනේ තෘප්තියක් නැති භික්ෂුවට කවදාකවත් භාවනාරාමතාවයක් ඉන්නේ නැහැ භාවනාරතියක් ඉන්නේ පහානරාමතාවයක් ඉන්නේ පහානරතියක් ඉන්නේ ඒක ගිහියන්ට සම්බන්ධ කරලා දේශනා කරන ක්‍රමයක් ඉස්සර ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම අපේ ප්‍රෞಢත්වයේ තියෙන බුද්ධ ආගමේ ස්වර්ණමය යුගයේදී රාජ්‍ය අනුග්‍රහයට කියලා තියෙනවා. ඒ පහනාරාමතාවයේ පහනරතිය භාවනාරාමතාවයේ භාවනා රතිය කියන හතරවෙනි ආර්ය වංශ ප්‍රතිපදාව සහිත මුල් ආර්ය වංශ තුනත් එක්ක තඳහන් වෙනවා මේ ආර්ය වංශ සූත්‍රය. ඒ ආර්ය වංශ සූත්‍රය ඉස්සර රජවරු දක්ෂ ස්වාමීන් වහන්සේලා ලව දනව්වෙන් දනව්වට ගමෙන් ගමට හන්දියෙන් හන්දියට බණ කියවලා තියෙනවා. මේක අශෝක රජුරුවන්ගේ අශෝක ශිලා ලිපියලත් අලියවසා කියලා මේ ආර්ය වංශ සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඒ අශෝක රජුරුවන්ගෙත් ඒ ශ්‍රේෂ්ඨ අශෝක අධිරාජ්‍ය පවත්තන්න මේ ආර්ය වංශ සූත්‍රය පාවිච්චි කරලා තියෙනවා. ඒත් එක්කම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එනකොට දැකලක් තියෙනවා ලංකාවේ ලකුණු. ඒ වගේම මේ ලාංකිකයන් මේක පුරුදු කරලා තියෙනවා. ඒ පුරුදු කරාට පස්සේ ඒ ලාංකිකට ඇතිවෙච්ච ප්‍රබෝධය තමයි අපේ රජ රට වාරි කර්මාන්තේ, කෘෂි කර්මාන්තේ, ගොඩනැගිලි කර්මාන්තේ ආදි වශයෙන් අද තාමත් ලෝකයට හිතා ගන්න බැරි තරම් අපි ඒ උසස් තත්ත්වයට ගියේ චීවර මහාර්ය වංශය, පිණ්ඩපාත මහාර්ය වංශය, සීනාසන මහාර්ය වංශය කියලා මේ පැවිද්දට සඳහන් කරලා තියෙන තමන්ගේ ඇඳුම ගැන ප්‍රමාණය දන්නාකම තමන්ගේ ආහාරය පිළිබඳ ප්‍රමාණය දන්නාකම තමන් ඉන්න gedara ශීනාසනය ප්‍රමාණි දන්නකම දන්නේ නැති කෙනාට කවදාකවත් භාවනා රාමතා භාවනා රතිය ඉන්නේ නැහැ. ප්‍රහාණ රාවතාවේට ප්‍රහාණ රතිය ඉන්නේ. එනිසා මේක අපි પરමාර්ථ කරගෙන අපි තේරුම් ගන්න ඕනේ කැම ටික කනකොට කැමට අපි වෙලාව ගන්නකොට ඇඳුමක් අඳිනකොට ඇඳුමට වෙලා ගන්නකොට ගයක් හදනකොට ඒ ගැන කල්පනා කරනකොට ප්‍රයෝජනේ සලකලා කරනවා මිස මේ අනවශ්‍ය එල්ල ඉස්සරහින් තියාගත්තොත් මරණකම්වත් කවදාකවත් අපිට භාවනාවක් ගැන ප්‍රහාණයක් ගැන කල්පනා කරන්න වෙන්නේ ඒක නිසා ආර්යවංශ ප්‍රතිපදාවේ අවසාන කොටස භාවනා රාමතා භාවනා රතිය පහන රාමතා සහ පහන රතිය කතා කරන්න ඉස්සෙල්ල මේ චීවර පින්ඩපාත සේනාසන පිළිබඳව ඒ ආර්ය වංශ පුත්‍ර ජානනාච අපට දේශනා කළා තියෙනවා ඒක බොහොම පුංචි සූත්‍රයක්. මේ ධම්මපද කතාවට ඒක සාධක සූත්‍රයක් වශයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මේ සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා ආර්යවංශ සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා ਸਰවචනාංශයේ විසින්ම පද 9යකින් වර්ණනා කරලා තමයි ආර්යවංශ සූත්‍රය දේශනා කරන්නේ. සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ ඉස්සෙල්ලා පද 7යි පුත්‍රචාන්හන්සේ කියන්නේ. ආරිවංශ සූත්‍රයේ දේශනා කරන්න ඉස්සලා ඊට වැඩිය පද ගානකේ බුදුරජාන් වහන්සේ නම් මේ ඉස්සරහට කියන්න හදන දේ මෙන්න මේ මේ තරම් ගුණවත් කියලා චත්තාරෝ මේ භික්කවේ අරියවන්තා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා පෝරාණා වංශඤ්ඤා අසංකින්නා අසංකින්න පුබ්බා නසංකීයති නසංකී සම්ති කියලා මේ ආර්ය වංශ ප්‍රතිපදාවේ තියෙන මේ සුවිශේෂත්වය විස්තර කරලා තියෙනවා ඒක යම් ආකාරයකින් රට්ටුන්ට කියලා දෙන්න පුළුවන් නම් රාජ්‍යරන්ට රාජ්‍ය තන්ත්‍ර ලේසි රටේ තියෙන ශ්‍රමය ධනය මේකේ පොදු දේවල් වලට යොදාන්න පුළුවන්. ඒක ගෙදරක ගෘහමූලිකය මේක දන්නවනම් ඒ ගෙදර සමගියත් මේ ආර්ථිකයේ සමසේ හැම දෙනා සමග බෙදා යාම හැරියාමත් නිසා සමස්ත සුභ සිද්ධිය සල්සා ගන්න පුළුවන්. එක මිනිසෙක් පවුල එපා, ගම එපා, රට එපා තමන්ගේ ඒ ආර්ය වංශ පිළිබඳව මේ ප්‍රතිපදාව හරියට දන්නවනම් ඒ කෙනාට පුළුවන් මෙච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරද්දිත් මෙච්චර රටේ උද්ධමනයක් තියේද්දිත් මෙච්චර ලෝකේ රත් වෙලා පෘථිවිය ගෝලීය පෘථිවි ගෝලීය රත් වෙද්දි පරිසරයේ දූෂණය වෙද්දි ලෝකයා චිත්ත දූෂණයට ලක් වෙලා තියෙද්දි එnde end end end භාවනා රාමතාවේ සා භාවනා රතිය පහන රාවතාවේ සා පහන රතිය ඇති කර ගන්න පුළුවන් නිසා ਸਰවචනාංශී ගුණා යන තාලෙන් කියනවා කේල් ගහ කණ්ඩද මේක ගන්න යන්නේ පොල් ගහ කණ්ඩද කියලා ඒක කියන්න දිව්‍ය ඥාන අවශ්‍ය කරන්නේ. ඒ කියන්නේ සුවිශේෂී ඥාන ඕනේ. ගුණ යන තාලෙන් කියකේ මේක කන්නේ අණ්ඩන්නේ යන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඒ නිසා භික්ෂුවක් පින්නපාත ගියාට පස්සේ Tamanට ලද ලදයන් පින්නපාතකින් සතුට වෙනවා නම් පින්නපාත මහාරිය වංශය තඳා කරනවා සන්තුට්ඨෝ හෝති ඊතරීතර පින්නපාතේන ඊතරීතර පින්නපාත සන්තුට්ඨියාච වන්නවාදී ලදේයම් පිණ්ඩපාතකින් සතුටු වෙන්න. ඒ මදි. ලදේයම් පිණ්ඩපාතකින් සතුටු වීමේ ಗುಣ කතා කරන්න. හැම කෙනාටම කියන්න පිණ්ඩපාතේ තියෙන වටිනකම තමයි ලද දෙයින් සතුටු වීම. අලද්දාච පිණ්ඩපාතන්න පරිතස්සති. අනේ මට බුරියානියද හම්බුන්නේ මට අර කෑම හම්බුන්නේ මේකෑම හම්බුනේ නැහැ කියලා නොලද පිණ්ඩපාතයක් පිළිබඳ කවදාකවත් වෙන්නේ ලද්දාච පිණ්ඩපාතං අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. මුද පිණ්ඩපාතයක් කරනවා. තෙලෙන් කිරෙන් හරි ගස්සලා පිණ්ඩපාත තමගේ පාත්‍රය ලැබුණාට පස්සේ අනේ අලකඩට අරයට පිණ්ඩපාතය හම්බුණා. එයාට පව් පිං නැහැ. මට විතරයි පිණ්ඩපාතය හම්බුනේ කියලා අර ලද පිණ්ඩපාතය පිළිබඳ කවදාකවත් ආඩම්බර වෙන්නේ නැහැ. අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිපුඤ්ජති. අගතිගාමි වෙන්නේ මේ පින්නපාතේ අඩුනේ ඌ ඌ පහුකාරය මම පින්කාරයා කියලා මේ පින්නපාතේ නිසා මාන්නකාරකම් කරන්න යනවා. අමුචිතෝ මේ මේ ලැබਿੱච්ච පින්නපාතේට ඇලීගෙන බැඳීගෙන කටයුතු කරන්න එපා. ඕ ඉංගන්නගේ පාත්‍රයට හම්බෙච්ච පින්නපාතේ. හෙට වෙන තැනකට ගියාම වෙන පින්නපාතයක් හම්බ වෙයි. අනජ්ජාපන්නෝ මේකට බැස ගන්න එපා. මේ මට විතරයි පින්න පාත ලැබුණේ මමයි පින්වතා කියලා මේ පින්න පාතේ නිසා අනවශ්‍ය මාන්නයක් ඇති කරන්න එපා. නිස්සරණ පඤ්ඤෝ මට මේ පින්න පාතේ ලැබුණේ මේක වළඳලා බුද්ධ භෝගේ වළඳලා මේ නිවන් දකින්න. එවනතු මේ පින්න පාතෙන් ආඩම්බර වෙන්න හෝ ලැජ්ජාටපත් වෙන්න හෝ අඩුවෙන් ලැබිච්ච කෙනා පහත් කළ සලකන්න හෝ වැඩියෙන් හම්බෙච්ච උසස් කළ සලකන්න නෙවෙයි සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ. ඒ ලද පින්ඩපාතේ දක්ෂ වෙනවයි කියලා කියන්නේ මේ පින්ඩපාතේ මං වළඳන්නේ තියෙන බඩගිනි දුක නැති කරන්නයි අලුතෙන් රෝග ඇති නොකර ගන්නයි භ්‍රමචර්ය ආරක්ෂා කරන්නයි මිෂ මේ ඇඟේ මස් වඩණ්ඩයි උපේ ඇති කර ගන්නයි මල්ලෝ පොර කරන්නයි තනගොලින් දිනන්ටයි නෙවෙයි කියලා පින්නපාතේ ප්‍රයෝජනේ සලකලා ඒ පින්නපාතේ වළඳනකොට සම්ප සතෝ සම්පජානෝ පින්නපාතේ බොහොම සතියෙන් සම්පජඤ්ඤේ උතව වළඳනවා දක්කෝ අනලසෝ මේ අනලස් වෙන හිටත් පින්නපාතේ උපයගෙනයි कांड තියෙන්නේ කබඩාවෙන් අරගෙන තම්බගෙන කනවා නෙවෙයි ඒකට අනලස් වෙන්න ඕනේ සති සම්පජඤ්ඤයෙන් වෙන්න ඕනේ සෝහි තත්ත දක්කෝ අනසෝ සම්පජානෝ පතිස්සතු අයං උච්චති භික්ඛවේ බිකු පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේ තිතෝ එයා තමයි මේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් ඇති කරලද මේ ආර්ය වංශ ප්‍රතිපදාවේ හිටියේ ඒක නිසා පිටක් පිටක් පාස වළඳනකොට කල්පනා කරන්න ඕනේ මේ පින්නපාතේ කෙලි පිනිස, Java පිනිස, මදේ පිනිස නෙවෙයි වළඳන්නේ. Brahmacharya රකින්නයි කියලා. ඉතින් මේ භික්ෂුවකට මේ දෙන පදය එහෙම ගියත්තන්ට මතක් කරලා දෙනවා. Taman ආහාර වේල අතර ගතට පස්සේ කල්පනා කරන්න පුළුවන්කමක් තියෙනවා මේ ආහාරයේ කෙලස් පිණිස පාවිච්චි කරන්නත් පුළුවන්, නිකලස් පිණිස පාවිච්චි කරන්නත් පුළුවන්. භෝජන සංග්‍රහය කියලා කියන්නේ කෙලස් පිණිස පාවිච්චි කරන හැටි. කන කන පිටක් පාසමිනේ කරමින් ප්‍රතිවීක්ෂා කරමින් මේ පින්න පාතේ කටර ගත්තට පස්සේ මට මේ ලුණු රස දැනෙන්න හැටි, මේ මිරිස් රස දැනෙන්න හැටි, මේ දිවේ වදින හැටි, මේ ගිලින හැටි ආදී වශයෙන් ඒ පින්න පාතෙන් තමයි ලැබෙන අත්දැකීම් ටික බොහෝම එලෙබසිටි සීයෙන් පාවිච්චි කරනවා නම් ආහාර නිසා ආහාර ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිපදාට අපි වැටෙනවා. එහෙම නැත්නම් මේ භෝජන සංග්‍රහවල එහෙම නැත්නම් මේ සාදවල මුද්දට කාලා මුද්දට බීලා කාම ක්‍රීඩා කරන ඇත්තෝ දිහා බලනකොට මේ එකම පිට එකම ආහාරේ මේ විදිහට අකුසල පිණිස යොදවන්න පුළුවන්. එimhe අකුසල පිණිස යොදවන කෙනාට ඒ දේ ඒ ආහාරේ මේ විදිහට නිසන්න පිණිස යොදවන්න පුළුවන් කියන කතාව අහලා නැති කෙනාට කවදාකවත් භාවනා කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. කවදාකවත් කාට හරි මොන හරි දෙන්න ප්‍රහාණිය හිතෙන්නේ නැහැ. ඉතින් ඒක නෑ එnde ende ende ende කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ කෑමම තමයි. කණ්ඨක සූත්‍රය තමයි දාන්නේ වෙන එක සූත්‍රයක්වත් දාන්නේ කාඩම් කෙරුවොත් කණ්ඨක සූත්‍රය තමයි කටපාඩම් කරන්නේ. ඉතින් ඒක තමයි සූත්‍රෙත් හොයලා බලලා ඒ ලාභ සත්කාර වැඩි වෙන සූත්‍ර ටික තමයි සාකච්ඡා කරන්නේ. අද සූත්‍ර සාකච්ඡා කරන නිසා ඒවා පිළිබඳ ගවේෂණයක් කරලා බැලුවොත් වැඩි දෙනෙක් ජනප්‍රිය වෙන එවැනි සූත්‍ර ඉදිරියට එනවා මිසක්කා මේ අහන මිනිස්සුන්ට ඉහමොළ පෑදෙන්න අඩු ගානේ අහන මිනිස්සයාට හරි ඒ කාරණා හෙලි කරලා දෙනවනම් අර රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා බන පොලින් නැගිටලා යන පිටස අඩු වෙලා මේක සීරුවට දෙකට බනහලා ඒක ජීවිතයට සම්බන්ධ කරගන්න පිරිස වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යම් විදියකට යම් කිසි කෙනෙක් ආහාරය නිසා ආහාරය අතහැරීමේ වැඩපිළිවෙල දන්නවනම් ඒ කියලා තියෙන අවුරුදු 6ක් පරිශන කරනකොට යාට ආහාරයෙන් වැඩිලා හැදෙන රෙඩ රෝග නැති වෙන විතරක් නෙවෙයි පිටක් පිටක් පාස දාන ගන්න ඕන තා පාස භාවනාවට අරමුණක් ලැබෙනවා එහෙම නැත්නම් කමටහනක් වැඩෙනවා මේ නිසා භික්ෂු ජීවිතයේදී ආහාර සම්බන්ධ ශික්ෂාපද රාශියක් අපිට පනවලා තියෙනවා. ඒ වගේම සිවුරක් අඳිනකොට ලදයම් සිවුරකින් සතුටු වෙන්න මට මේ සිල්ක් සිවුරක් හම්බුනේ නෑ. එහෙම නැත්නම් මේ අසවල් අසවල් සිවුර හම්බුනේ නෑ කියලා. දැන් තව ටික දවසක් යනකොට ඔය වස් සම ඉවර වෙනකොට සිවුරු බිස්නස් කරන කට්ටිය ඇඩ්වර්ටයිස් කරනවා අපි ළඟ තියෙන අසවල් සිවුරු දුන්නොත් වැඩියෙන් පිංචිත් වෙනවා කාටද බිස්නස් කාර්යයක්. අපේ අම්මලත් ඉතින් ගමන් මයි පොදි වාගේ අර අට පෙරකර ගිහිල්ලා පූජා කරනවා මේ අට කෙරුව දෙනවා කවුද ඌව පාවිච්චි කරන්නේ. අපි හරි සතුටුයි අට පෙරකර පූජා කරන්නේ. ඒ ගම්පා ඒ කඳුපටි ඉන්න අපේ ප්‍රේමසිරි ශාන්ති කියන උඩ ගමන් පොදි කියලා කියන්නේ. එයා ගෙනිලා අර පොදි යාට පූජා කරන එයා ඒ පොදිය පූජා කරනවා. සංඝයා බොහෝ විට ඕවා පාවිච්චි කරන්නේ නැහැ. නිසා සංඝයාට දෙනවා නම් පාවිච්චි කරනවා නම් ප්‍රයෝජනෙට සලකලා කටයුතු කරන්න. සංඝයා දැනගන්න ලදියම් චුරකින් සතුටු වෙන්න. සතුටු වෙලා ලදියම් චුරකින් සතුටු මේ ಗುಣ කතානේ පොඩි උන්ට කියලා දෙන්න. දෙවෙනි પરම්පරාවට කියලා දෙන්න. මේක තමයි සන්තුට්ටි කියලා කියන්නේ. මේක තමයි පරම ධනෙ. සන්තුට්ටි පරමං ධන. ඒකෙත් ලදයම් දෙයකින් සතුටු වීම තමයි බුදුචානන්සේ අපිට පෙරකල පින නිසා මේ ජීවිතේ හම් වෙච්ච කාලේ ඔය චීවර පින්ඩපාත සේනාසන සඳහාම ගත නොකර ඒ ඒව ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන අතර භාවනා රාමතාවේ සඳහා භාවනා රතිය සඳහා පහාන රාමතාවේ සහ පහාන රතිය සඳහා ගටිතු කරන්න නම් ඒක නා චීවර පින්ඩපාත සේනාසන කියන ආහාර ඇඳුම් සහ සෙනසුන් නැත්නම් ඉන්න වාසස්ථාන පිළිබඳව ඒ ප්‍රමාණය දන්නේ නැත්නම් අර කදාකත් භාවනා කරන්න වෙලාවක් හම් වෙන්නේ සත්පුරුෂයෙක් දකින්න හම් වෙන්නේ සද්ධර්මයක් අහන්න හම් වෙන්නේ ධර්මාන ධර්ම ප්‍රතිපත්තියක දෙන්න හම් වෙන්නේ ඒ නිසා චීවර පින්නපාත මේ සීනාසන සමාන වාක්‍යයකින් සර්වචනanse පෙන්නලා දීලා කියනවා මේ පින්නපාතේ මේ සිවුර මේ සීනාසනය එක ගහක් මුල වෙන්න පුළුවන් ගලක් යට වෙන්න පුළුවන් නැත්තම් බොහොම හතර මේ පහළ අමතලා හද හදපු ජනෙල් කවුළු වැඩි වාත කවුළු දොරවල් වැඩි විශාල મંદિર වෙන්න පුළුවන් ඒ කොයි දේ වුණත් පාවිච්චි කරන්නේ නිස්සරණේ සඳහාන පාවිච්චි කරන්නේ ප්‍රයෝජනේ සලකලා පමණන බුදුජානකසේ සඳහන් කරනවා මේක තමයි පෙර බුදවරු මම දැකලා තියෙන තාක්කල් බුදුරු ළඟ තිබුණ ආර්ය වංශ ප්‍රතිපදා. අග්ගඤ්ඤා ලෝකේ තියෙන ධර්මතාවලින් සංස්කෘති අතින් චර්යාතින් අග්‍රම චර්යා තමයි මේක ලද දෙයින් සතුටු වීම. ප්‍රත්‍ඤ්ඤා චිර රාත්‍රඥයි. ඒ කියන්නේ කියනකොට අටුවාචාන්ලාසල මතක් කරනවා. අපි ගෞතම සර්වචන් වහන්සේ 512000 28 නමක් බුදුරු දැකලා තියෙනවා. වාග්පණිදාය මනෝපණිදාය පුරණ කාලේ. ඊට පස්සේ 28 නමකෙන් විවරණ ලැබලා තියෙනවා. ඒ 512028 නමක්ම මේ කහට සිවුරෙන් තමයි ඔක්කොම රාජකාටි කරගන්නේ. පින්න පාත්‍රයට වෙච්ච පාත්‍රයටලදී පින්න පාත්‍රෙන් තමයි ඔක්කොම වැටික් කරගත්තේ. ලැබිච්ච සීනාසනෙ තමයි කටයුතු කරේ. ඒ නිසා ඒක ලෝකේ තියෙන ධර්මතාවලින් චිර රාත්‍රඥයි. පැරණිම සම්ප්‍රදායයි. පෝරාණ බොහෝම පැරණි අග්ගඤ්ඤ රත්ත්‍ඤ්ඤා පෝරාණ අසංකින්නා මේ බුදුරයන්ගෙන් බුදුරයන් වහන්සේට මෙව වෙනස් වෙන්නේ නැහැ. පින්න පාත වන්නේක පින්න පාතෙම තමයි. කහට සිවුර කහට සිවුරම තමයි. සීනාසන ආරඤ්‍ය රුක්ක මූල ශූන්‍යාකාරය ඔච්චරම තමයි. ඔක පිළිබඳ වෙනම ගොඩනැගිලි කර්මාන්ත දෙපාර්තමේන්තුවක් සාලු පිළිපිලිබඳ දෙපාර්තමේන්තුවක් ආහාර දෙපාර්තමේන්තු හදාගෙන මේ කරන්න හදලා සම්පූර්ණ ප්‍රයත්නයේදී කරන්නේ අර පැවිච්ච අහිංසක සරල ක්‍රමය සංකර කරගෙන උන්දට භාවනා කරගන්න වෙලාවක් නැහැ. ප්‍රහාණී පිළිබඳ කරන්න වෙලාවක් නැහැ. කාටවත් කියලා දෙන්න වෙලාවක්වත් නැහැ කියන දේ අහන්න වෙලාවකුත් නැහැ. ඒ මොකද මේ ප්‍රයත්න නොකල යුතු කෙලවරක් කරගන්න බැරි. ඇහිදල් කූඩේකට වතුර පුරවනා වගේ මේ ආහාර පිළිබඳ කිලෝරක් නැති ගවේෂණ. මේ ඇඳුම් පිළිබඳව කිලෝරක් නැති ගවේෂණ. මේ ගුර කර්මාන්ත පිළිබඳව කිලෝරක් නැති ගවේෂණ නිසා අපිට පැය 24 මදි. ඒකලකින් ප්‍රාර්ථනා කරන්න වෙනවා නැත්නම් අපිට හටම් කරන්න වෙනවා ඊගාව ආත්මේ පැය 24ක් ලැබේවා 24 මදි 25ක් ලැබේවා ඒ පස්සේ 25 වෙනි පැයේ නම් මම භාවනා කරන්නම් කියලා එහෙම තමයි ප්‍රාර්ථනා කරන්නේ කිසිම කෙනෙකුට මායයා 25ක් දෙන්නේ කවුරුත් මේ තියෙනක පිරිමහගෙන තමයි කරන්නේ. පිරිමහින්න බැරි ඔය චීවර පින්ඩපාත සීනාසන වගේ දේවල් වලට තියෙන අසීමිත කිල්ලවරක් කරන්න බැරි ආශාව මේක දකින්න නැත්තම් ඒ කිනාට භාවනා රාමතාවයක් පහන ප්‍රත්‍යක් පහනා රාමතාවයක් පහන රත්‍යක් ඉන්නේ යම් වෙලාවක පුළුවන් පුළුවන් ප්‍රමාණය මේ කැම පිළිබඳව, ඇඳුම් පිළිබඳව, සීනාසනය පිළිබඳව ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්නවා නම් එහෙම නැත්නම් නිහතමානීව කටයුතු කරනවා නම් අර පිටිමැස්මෙන් කටයුතු කරනවා නම් ලෝක සං ලෝක ආහාර සංවිධානය පිළිගන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නවා අද තියෙන ලෝකයේ ආහාර ටික හොඳටම ඇති ජනතාවට රැකේ එකම හිණේ වෙලා තියෙන මේක සමාකාරව බෙදෙන්නේ ධනකුවීරයෝ මේ ආහාර වලින් 40ක් බියර් හදන්න පාවිච්චි කරනවා. මත්පැන් හදන්න පාවිච්චි කරනවා. ඒකල්ලි වල ඒවා කාලා ඒවා බීලා අර නැති මනුස්සයගෙන් අයබදු අය කරනවා. තියෙන ධනය 100 ධන ඇමරිකාවේ 10ක ජනතාව මුළු ආර්ථිකයෙන් 50කට වැඩිය සූරකනවා. ඊටු 90%ටම තියෙන්නේ ඊටත් වැඩි අඩු ප්‍රදේශයක් බෙදා ගන්න. ඊට වැඩි තත්ත්වයේ භයානකයි ආසියා කරේ. ඊට වැඩි තත්ත්වයේ භයානකයි අප්‍රිය අප්‍රිකා කරේ. තියෙන ටික ඔක්කොම ධන කුවේරය බෙදා ගන්නවා. ඒකල එයා අනික් අයට ආදායම් බදු පනවල ධනෙ බෙදී යෑම සම්පූර්ණ අසාධාරණ නිසා පන්ති සරණ පටන් අරගෙන ධන කුවේරයට විරුද්ධව රටවැසියා ද්වේෂ කරනවා. සැලසුම් කරනවා විප්ලව කරනවා ආයුධගත හටන් කරනවා ඉතින් ඇත්තන්ට භාවනා කියන එක අකමැති විශයක් පාටපත් වෙලා තියෙනවා নিকකමට හරි මේ ධනය සමසේ බෙදී යන වෙලාවකට එනවනම් හැම එකම ප්‍රතිසත කරගන්න ඕනේ මේ ලද දෙයින් සතුටියම කියන්නේ ලතා ලද්ද සන්තුට්ටි කියලා වචනයක් තියෙනවා. ඒක කවදාකවත් තේරෙන්නේ නැති දෙයක්. අපි හිතනවා දැන් තව ටිකක් හම්බුනාට පස්සේ මම ප්‍රතිතද කරගන්නම්. තව පොඩ්ඩකින් කරන්නම් කියලා තමයි ඔක්කොමලා යන්නේ. කද්දාකත් ඒ ඒ දැන් ඇති කියන එක තේරෙන්නේ නැති මනසට තමයි පෘ탁ජනයයි කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් ඔය ඉතින් එහාට ගියොත් තවත් ආශාව වැඩි වෙනවා. ඒ නිසා ඔය චීවර පින්නපාත සේනාසන කියන ආහාර ඇඳුම් සෙනසුල් පිළිබඳව ඔයින් සතුටු වෙලා පුළුවන් තරම් වෙලාව තමන්ගේ ආධ්‍යාත්මික සුභ සිද්ධිය සඳහා මමයා කියන්නේ කවුද කියලා කියලා බලන්න. මම දැන් මෙතන කියන්නේ මොකද්ද කියලා බලන්න. සතිය කියන එක කොහොමද අත්දකින්නේ කියලා බලන්න කටයුතු කරන්න පටන් අරගත්තොත් එයින් ලැබෙන සතුට ඔය මුළු චීවරෙන් පින්න පාතෙන් සීනාසෙන් ලැබෙන සතුට වැඩිය ඒකට බුදුහාමර පාවිච්චි කරන්නේ निराமிස සුඛය යම්ම චිත්තක්ෂණයක යෝගාවචරේක් කැළේ තියෙන ගහක් මුල පිදුරු ටිකක් දාලා වාඩි වෙලා Tamange හිතට සතිය පිහිටවාගෙන ඒකට හිත එකලස් වෙච්ච වෙලාවේ ඒ ඇති වෙන පිරිච්ච ගතිය මම දැන් මෙතන ඉනෝ මට හොඳට ආස්වාද ප්‍රසවාසයේ පේනෝ මේක මගේ අම්මා අප්පා දීප එකක් නෙවෙයි මේක තමයි තාස්නික දායද ලැබිච්ච එක කියලා ඒකේ සතුට වෙන්න යන වෙලාවේදී එයාට ඒ ධ්‍යාන සම්පූර්ණ වෙන්න නම් එයා ඇහෙන් වෙන් වෙන්න ඕනේ දකින්න රූප වලින් වෙන් වෙන්න වෙනවා අර කණින් වෙන් වෙන්න වෙනවා, සද්ද වලින් වෙන් වෙන්න වෙනවා. අර නැහැයෙන් වෙන් වෙන්න වෙනවා, ගන්ධ සුවඳෙන් වෙන් වෙන්න වෙනවා. දිවෙන් වෙන් වෙන්න වෙනවා, දිවර දැන රස මසෝසේ වෙන් වෙන්න වෙනවා. මේ භාෂා ප්‍රසවාස කරන කයනොත් නොදැනී යන්න වෙනවා. ආනාපානෙත් නැති වෙන්න වෙනවා. අන්න එදාට එනවා සතුටක්. අම්මා අප්පටවත් දෙන්න බැරි නිර්ාමිෂ සුඛයක් එතකොට පේනවා මේ ඉඳුරන් ඉන්නා තාකල් අපිට පිරිච්ච සුඛයක් ගන්න බෑ. මේවා පුදුම කෑදර ඉඳුරන්. මේවා අයින් කරලා මේ නිර්ආමිෂ සුඛේ වින්දර පස්සේ හිතෙනවා බුදුහාමුදුර අපිට දෙන්න හදන්නේ මොකද්ද අපේ අම්මලා තාත්තලා වගේ බින්දු ගන්න මෙච්චරක් තියෙන ඉලක්කමක් නෙවෙයි බුදුහාමුදුර අපිට දෙන්න හදන්නේ බුදුහාමුදුර දෙන්නේ තමයි නාංශයේකම රාහුල පුංචි කුමාරයාට දීපු දෑවැද්ද තමයි තමන්ගේ ප්‍රියම්බිකා වෙන යශෝදරාට දීපු දෑවැද්ද තමයි තමන්ගේම පිය මහරජුරෝ වෙන සුද්ධෝදන රජුරණ දීපු දෑවැද්ද තමයි. මාත්‍රු බිසවට, මව් බිසවට, මහමායාට දෙවිනාශයට දීපු එක තමයි. නමුත් අපි ඒක තියාගෙන දැන් මේ මොනවා පිටිපස්සේ තියන්නේ? අපි තනි තනිවත් සටන් ප්‍රකාශ කරනවා, සාමික වශයෙන් සටන් ප්‍රකාශ කරනවා, ජාතියක් වශයෙන් ආගමක් වශයෙන් සටන් ප්‍රකාශ කරනවා මේ භෞතිකයේදී. ඒකල කියන අපිට අනේ භාවනා කරන්න රන් තිබ්බනම් හරි ෂෝක් අනේ වෙලා නැතිකමනේ වෙලා තියෙන්නේ. තව එක්ක නැත්තම් තව වයසමදි කට්ටියට භාවනා කරන්න. තාටිය වයසට ගිහිල්ලා ඉස් පැවුනට පස්සේ කරන්න තාම බබා කිරිබනවා. එන්ෂා මහත්ය තාම රට ගිහිල්ලා මහත්ය ආවට පස්සේ භාවනා කරත හැකි කියලා කට්ටියට තව කට්ටියට වයසමදි. මේවා දිහා බලනකොට මේවට තමයි බයිලා කියලා කියන්නේ උකට තමයි. මෙච්චර ලස්සන ධර්මයක් තියෙද්දි මෙච්චර ලස්සන බණ දේශනා වෙලා තියෙද්දි අර බණ අහන්න ආව පිටිස හැන්දෑවි 6 ඉඳලා 10 වෙනකොට ඉතින් රාග කාරණා නිසා gedera යනවා. මධ්‍යම යාමේ වෙනකොට ද්වේෂ නිසා gedera යනවා. පාන්දර වෙනකොට මෝහය නිසා යනවා. ඒතියෙද්දි යම් පිටිසක් මේ දීවැල කපාගෙන එහා පැත්තට යනකොට ඒකට කියනවා ධම්මානු ධම්ම ප්‍රතිපදාව. අර gedera යන පිරිස්. ඉතින් රාගයට, ද්වේෂයට, වහොහයට යට වෙන පිරිස් මොනවාදෝ එකතු කරන පිරිසක්. ඒ හිටිවන ඉඳගෙන බණ අහපුවේ බුදුහාමුදුර වගේ කරුවේ පඬිතු පිරිස ශික්ෂණය කරන පිරිසක්. නෝපන්න කුසල් නොයිපද වීමට කටයුතු කරන පිරිසක්. ඒකෙදී යමක් කරලා උපේන දෙයට පින කියනවා නම් යමක් නොකර ලබන දෙයට අපි කුසලයේ කියලා කියනවා. මේ කුසලය මේ පිරිස් දානවා. මේක අධි කුසලයක් කරගන්න තමයි මේ මොළ ධාතුව කියලා එකක් තියෙන්නේ. ඒ මොළ ධාතුව පාවිච්චි කරන්නේ නැතුව අපිට ඊගාවාත්මේ පැය 25ක් හම්බ වෙයි. එතන මෛත්‍රී බෝසතාණන්සේ බණ කියනකොට මිනිකම්ම ඩොක් කාලා ගිහිල්ලා නිවන්ට වැටෙයි. නැත්නම් මේ දන් දුන්නාම සීල කුසලයේ සිද්ධ වෙයි. නැත්නම් සීල් රැක්කහම භාවනා කුසලයේ සිද්ධ වෙයි. නැත්නම් මන්ත්‍රීතුමාගේ ලියුම අරගෙන ගියොත් කලින් නිවන ගන්න පුළුවන් වෙයි. ඕව තමයි හිතේ හිතයි. මේව වෙන්න වෙන්න වෙන්න වෙන්නේ මොකද්ද? අපි අපි විසින්ම රවට්ට ගන්න. ඒක නිසා අපි අර ඉබාගාත යන බහු ජනතාවට එකතු වෙනවද? එහෙම නැත්නම් ඊටාම සුළු පිරිසට එකතු වෙනවද කියන එක දෙන්නෙක් ඕ දෙවන්නේක් සම්බන්ධ නැහැ. මේක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේක තමයි අපිට හම්බෙලා තියෙන ස්වච්ඡන්ද භාවය මේකට කියන්න බලන්න මානව අයිතිවාසිකම කියලා. අපි ඒකට හටන් වදින්න ඕනේ. අපිට හම්බෙලා තියෙන මේ මානව අයිතිවාසිකම අරයා මෙයා කිව්වට ජනප්‍රිය මතේ ඒක වුණාට ඒකට යට නොවි කඟතික ඉහළට පීනන්නා වගේ අපට පුළුවන් නම් සුභ සිද්ධිය ලැබෙන දේ කරන්න. මේ රට්ටු යන රැල්ලට අහු වෙන්නේ නැතුව රැල්ලට අහු වෙලා රැල්ලට යට වෙන්නේ නැතුව යන්න පුළුවන් නම් එදත් සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා ඒ පිරිස මේ දිවල කපාගෙන එහා පැත්තට යන ධර්මානුධම්ම ප්‍රතිපත්තියේ දෙන අය අනික් ගොල්ල මේ වතුරේ බාලා පීරණ දැකලා ඒ අණුව ගොඩ ඉඳලා දම්බි ගහන කට්ටිය. ගොඩ ඉඳලා දම්බි ගහනට තහපන් ඒගොල්ලන්ගේ වැඩ අර වතුරේ බහලා පීනන අයටත් තැපැල් මාර්ගික අධ්‍යාපන ක්‍රම දෙන්න හදනවා. ඔහොම නෙවෙයි සෝංශ මේක මෙහෙම මෙහෙම කරන්න ඕන. කන්න රත් වෙන්න ගහන්න හිතෙනවා. මේ වතුරේ බහලා ඉන්න අයටත් ගොඩ ඉඳලා උපදෙස් දෙන්න හදනවා. එතකොට කියන්නේ ඔයාට ඕනව බහිඳ වතුරට. ඇසර පස්සේ අපි පෙන්වන්නම් කරන වැඩේ කියලා. ඒ නිසා ධර්මාධර්ම ප්‍රතිපත්තිය ගැන පිළිම වෙනසක් නැත්තේ නෑ. ධම්මාර්ථම් ප්‍රතිපත්තියේ දෙවන්නේක් සම්බන්ධ නැහැ. අපිට මේ තරම් වටිනා අවස්ථාවක් මේ ඉතිසල ලැබිලත් නැහැ. අනික් අයට මෙච්චරවත් ලැබිලා නැතුව ඇති. ඒ නිසා හොඳට කල්පනා කරගන්න ඕනේ. තවත් ඉඩ ප්‍රස්තාවල් අතින්නම් අපිට ඉල්ලන්න දෙයක් නැහැ. අපට තියෙන්නේ මේ කුසලයේ අදි කුසලයක් කරගෙන යමක් කරලා රැස් කරලා කුසල් කරනවට වඩා යමක් නොකර අතහැරීම හරහා නැත්නම් ප්‍රහාණය හරහා නැත්නම් ශික්ෂණය හරහා කරගන්න පුළුවන් මේ කුසලතාවයේ පෙන්නපු මේ ਸਰවචන් වාසයේ දිහා බලලා කවුරු මොන જાති කතා කරත් මොන ක්‍රමේන්ද Tamanට අසහනි දුරු වෙන්නේ මොන ක්‍රමේන්ද Tamanට ආතතිය දුරු වෙන්නේ මොන ක්‍රමේන්ද Tamanට මේ මානසික වෙහෙස දුරු වෙන්නේ ආන්නේ දුරු වෙන ක්‍රමයට යෙදෙන්න ගත්තොත් අපිට බහුවචනෙන් කතා කරන්න බැරි වෙනවා. දෙන්නෙක් එක්ක මේක කරන්න බෑ. අපිට ඒක වචන ටෙන්ට වෙනවා. වෙන විදිහකට කියනවා නම් ඒකට ලියෙන්නේ එකම එක යෝගික ඒ යෝගේ තමයි මම දැන් මෙතන. යම් චිත්තක්ෂණයක අපි මේ යෝගේ පන්න ගත්තා නම් ඒකට කියනවා ක්ෂණේ පන්න ගත්තයි කියලා. කනෝ වේමා උපජ්ජකා අනි අහෝ ක්ෂණේ මා ඉක්මා නොයාවා මේ ලැබිච්ච ක්ෂණය මට පුළු පුළුවන් තරමින් සම්පත්‍යක් කරගන්න ලැබේවා කියලා කල්පනා කරලා බැලුවොත් එදා ඒ සවැත්නොර හිටපු පිරිසත් අද මේ ඕමානේ මස්ක නගරේ ඉන්න පිරිස අතර කිසි වෙනසක් නැහැ. හොයාගෙන හොයන කෙනාට පාර තියෙනවා. සොයන්නාට පාර තියෙනවා. ඒ ඔක්කොටම දෙන්න හිතන්න යන්නත් එපා ධර්මයේ ඒ තරම්ම බොළඳ දෙයක්වත් ධර්මයේ තරම්ම පාච්චල් දෙයක් අධික බොහොම ගැඹුරු දෙයක්. නමුත් අපිටත් හම්බෙන්නේ නැත්නම් කාට හම්බ වෙන්නද මේක? ඒ නිසා අපි හැම කරපු සෑම කුසලයක්ම සෑම අත්තරක්ම කල්පනා කරලා හිතන තියෙන්නේ ඒ හැම එකක්ම ඉපෙව්වේ මගේ මහතින් මං උපයාගත්ත මිසක කවුරුත් මට කරලා දුන්නේ වාසනාවට මට බුද්ධ ශාසනයක් ලැබුණා වාසනාවට මට මනුසාත්ම භාවය ලැබුණා වාසනාවට පෙරකින් වාසනාවට මට ක්ෂණ සම්පත්තිය ලැබුණා සද්ධර්ම ශ්‍රවණයක් ලැබුණා. සත්පුරුෂ සංසේවනයක් ලැබුණා. පැවිද්දක් දකින්න හම්බුණා. මේ ඔක්කොමත් හම්බෙලා තියේදී තවත් මොනවද අපි ඉල්ලන්නේ? ඇත්තා දුන්නට පස්සේ හෙන්ඩුවක් නැහැ කියලා අඬන පිරිසක් වගේ මීට පස්සේ පා නැහැ කියන්නේ. මීට පස්සේ පා බෑ කියන්නේ. නෑ බෑ කියන දෙක සාපයක්. මීට පස්සේ එපා කිසිම දෙයකට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ එපා කිසිම දෙයකට විප්ලව කරන්න යන්න. ලැබෙන දේ ලැබෙන්නේ හේතුඵල ධර්මයක් අනුව. ඒ උපරිම ප්‍රයෝජන ගන්නට නම් අපි භාවනා රාමතා භාවනා රති පහාන සාමතා පහාන රති කියන මේ හිත ඇතුලේ තියෙන මේ ගුණය ඉස්මතු කර ගන්න ඕනේ. ඒක තමයි මුළු ත්‍රිපිටකේ පුරාම විහිදලා තියෙන පණිවිඩේ. ඒක අපි සෑහෙන දුරකට ගිහිලා තියෙන. ධර්ම සාකච්ඡාවේදී මම උත්සාහ කරා වගේ හැම කෙනෙක්ම කියවිසගෙන තියෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලා. හැම කෙනාම ඉන්නේ සෝවාන් මාර්ගයේ හැම කෙනාටම ඉදිරියට යන්න තමන් මෙතෙක් ආපු ගමනේ අත්තරදි ටිකම තමයි නැවත පිටපසු කරගන්න වෙන්නේ. එහෙම ඉස්සරහට ඉස්සරහට යනකොට තමයි තේරෙන්න පටන් අරගනි අනුන් පිට හොරන්නේ නැතුව තමන්ගේ සරණ හොයන මට්ටමට මේ ධර්ම කොටාස පෙළ ගැස්සුණාට පස්සේ ධර්මයටම ඉඩ දීලා නැත්නම් සතියෙටම ඉඩ දීලා එන දේට යන්න පටන් අරගත්තොත් ඒ සතිය කිසිම කල්යාණ මිත්‍යෙකුට කරන්න බැරි කෘත්‍යයක් සම්පාදනය කරනවා. ඒක නිසා ඒ මට්ටමට යනකන් සතිය වඩන්න එතන එතෙන්ට යනකන් කලියුත්තක් තියෙනවා. මම පිළිගන්නවා. යම් තැනකදී සතිය සති ඉන්ද්‍රියක් බලයක් බවට පත් වුණා නම් ඒ සතිය මිශ්‍රයෙන් කියන කටයුතු කරොත් ඒ කෙනාට තේරෙන්න පටන් අරගනි අපි ආපු ගමනේ මේ සෝවාන් මාර්ගයට පුරපු දවසේ ඉඳලා අද ආපු ගමන අද දක්වා ආපු ගමන මේ විදිහේ අකිරියෙන් සම්පාදනය කරන හැටි. එහෙම නැත්නම් අතහැරීමෙන් සම්පාදනය කරන හැටි. එහෙම නැත්නම් ප්‍රහාණය සම්පාදනය කරන හැටි ඉගෙන ගත්තට පස්සේ අපි ධර්ම නියාමයකට අහු වෙන්න පටන් ගන්නවා. ඒකට තතතාවය කියලා කියනවා. චිත්ත නියාමයකට අහු වෙන්න පටන් ගන්නවා. එතකොට අපි බුදු බුදුපසේ බුදු මහරතන් වහන්සේලා වැඩන පෙරහැරකට අහු වෙනවා. ආර්ය විවහාරයකට අහු වෙනවා. පිරිස සුළු වුණාට කිසිම ඝර්ෂණයක් නැති හැලහැප්පීමක් නැති පාරකට වැටෙන්න පටන් අර ගන්නවා. එතකොට තේරෙනවා මේ ධර්මයේ තියෙන සජීවීකම. මේ ධර්මයේ තියෙන අපිව නැගිට්ටවගෙන යන්න පුළුවන් ගතිය. ඒ නිසා ධර්ම දේශනාව මේ අද දවසේ මේ ධර්ම දේශනාව સમાપ્ત කරමින් මේ සියලු දිනාට මේ කරගෙන ගිය පාරේ ධර්ම ඥාණය අත්දැකීම් අනුව මේ යමක් නොකර සිටීමෙන් නැත්තම් ශික්ෂාගරුක වීමෙන් ප්‍රහාණය කිරීමෙන් අධි කුසලය සම්පාදනය කර ගැනීමේ ඥාණය පහළ වෙන්න මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනදී නැත කරනවා සියලු දිනාටම ඒ ශාන්තිකර తত্ত্বය මේ ජීවිතයේදීම මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේදීම සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.